එක් චිත්තක්ෂණයක මම දැන් මෙතන ලෙස සති චිත්තක්ෂණයක් පැවැත්widetilde මෙතරම් ආනිසංස ගෙන දෙන කාර්යයක්ද යන්න නිස්සරණ වණේදී වටහා ගත්තෙමු. ඒත් අපි මෙතුවක්කල් මහානිසංස පින්කම් ලෙස සලකාගෙන සලකාගෙන කරමින් පැමිණි බෝධි පූජා, පස්තිනමෑණි පූජා, දේව පූජා, අසුවාර්දාය පහම් පූජා, පිච්චමල් බෝධි පූජා, කටින පින්කම්, දමතිවැදී වන්දනාකමන යනදී පින්කම් වල බලපෑමකින් මෙතෙක් මාර්ගඵල ලැබීම මිසුණත් මගහැරී ගියත් ඒ සඳහා සුදුසු උචිත ආත්මික ඉපදීම සිටු වේද යන්න පහදා දෙන ස්වාමීන් වහන්සේ. දැන් සිටු වේද නෙවෙයි සිටු වෙලානේ තියෙන්නේ දැන්. දැන් ඉපදිලානේ ඉන්නේ. කාටර ඒක දැකද දන්නේ මේ අන්තර්භවයක දන්නේ ඉතින් කතා කරන්නේ. දැන් මේ ඉපදිලා ඉන්නේ විකෘතිම නිසන්වනේ ඉන්නේ. දැන් බය වෙන්න එපා. ඕක අල්ලගෙන යන එකයි ජී. ඒ අර කරපු පින්කම් හින්දා තමයි මෙතෙන්ට ගෙනල්ලා තැරියේ. ඒකට සාදු කියලා හම්බෙච්ච වෙලාවේ වැඩේ කරන එකයි තියෙන්නේ. ඒක නිසා මේවා මේ මේ මේ භාවනා කරන සීරියස් භාවනා කරන ගමන් වරින් වර 84000 පහන් පිංගමක් කරන ප්‍රශ්නයක් නැහැ. වරින් වර පිච්චමල් පූජාවක් කරනවා පොඩි උන් අර සෙල්ලම්කේවල් හදනකොට වගේ ඔය ඒක කෙරුවට කමන්නේ නැහැ. හැබැයි දැනගන්න ඒ වයින් හිත හැදෙන්නේ නැහැ. එච්චර. සීල ශික්ෂාවේ වීතිකම කෙලස් නැත කරන්න පුළුවන් වෙනම කරන්න බෑ. සමාධි ශික්ෂාවේ නීවරණ නැති කරන්න වල වෙනම කරන්න බෑ. ප්‍රඥා ශික්ෂාවෙන් අනුසය නැති කරනවා වෙනේව කරන්න බෑ. දානේ తాවකාලිකව ලෝභයටපත් කරන්න පුළුවන් ඊහාට කරන්න බෑ. ඒ වගේ ඒක කෙරුවට ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ අපි මේ උඹේ ලක්ෂයක් තැම්පත් කරපුවා මෙච්චර පොලිය එනවනම් දෙලක්ෂයක් තැම්පත් කරා මෙච්චර පොලිය එනවනම් අපි වැංගුව ළඟට ගිහිල්ලා ලක්ෂයක් තැම්පත් කරන්න මම හැමදාම බෝධි පූජාවක් දෙන්න මට ලක්ෂ දෙක පොලිය දෙන්න කිව්වට දෙන්නේ නැහැ. බැංකුව ගියයි ලක්ෂ දෙකක් සල්ලි තැම්පත් කරපන් ඊට පස්සේ බෝධි පූජාව ඕනේ නැහැ සල්ලි හම්බ වෙනවා. ලක්ෂයක් තැම්පත් කරලා අනේ මැනේජර් මහත්තයෝ බොහෝ දහසක් මුතුන් මුතු වෙන උදේ පාන්දර මම මේ මහනෙල් මල් නිලුවේ. මේ මහනෙල් මල් පූජාවේ ආනිසංස බලයෙන් මට අනේ ලක්ෂ දෙක පොලිය ලැබේවා කියලා පාත්. හරියන්නේ නැහැ බැංකුවට වෙනම විවස්ථාවක් තියෙනවා ඒ විවස්ථාවට හම්බ වෙන හැටියට ගෙවන්න. ඒ වගේ Tamanට කලියුත්ත කරන්නේ නැතුව බ්‍රවුන්ස් කම්පැනිට හරි මිලර්ස් කම්පැනිට හරි කොන්ත්‍රාත් දුන්නට නිවන් ලබෙන්න බෑ. තමන්ම කරන්න ඒකයි ඒකේ තියෙන හොඳ පැත්තත් වෙයි. ආ මේක එදා මම හිතන්නේ මේ අතන තිබුණ එක අර අත්තකුරුමද මන් දන්නේ. ඒත් ඒක ලයිස්තුව තමයි තියෙන්නේ. බෝධි පූජා, බෝධිසත්ත්ව පූජා, ආලෝක පූජා, පත්‍රිමෑණි පූජා, දේව පූජා, ඥාන පූජා ආරම්භ නොකරන ලෙස ඔබ වහන්සේ පැහැදිලිවම දේශනා කරනු ලැබේවා. පවුලේ අපලෝපද්‍රව දරුවන්ගේ අපලෝපද්‍රව වෙනුවෙන්වත් එවන් පූජාවේ මූලිකත්වයේ කියන සිදු කිරීම මගින් සෙතක් නොවන්නේමද නිෂ්ප්‍රයෝජන දැන පහදා දෙන්න හිමියනි කාලයේ ධනේ සමේ වැය කරමින් නොයන් පූජා කරමින් පැමිණි අපට යථාර්ථයේ පහදා දෙන්න හිමියනි ඉතින් මේ වගේ ඒවට එන්න බැරි අයට තියෙන ওই ටික විතරයි ඉතින් සතුම් මරන හොරකම් කරන වෙනුවට දෙයියන්ට වැඳලා හරි කමන්නේ ඉන්නවනම් හොඳයි අපා ඒවම හදිසියක් වෙච්චාම ඕකට හොඳම වැඩේ සතෙක් කපන එක ඔකට හොඳම දේ අහවල් දෙකකට දෙන්න පාන් ටිකක් පූජා කරන එක හොඳනේ. අත ඒක හානියක් වෙන්නේ නැහැ නේ. කරත Tamande මේක තේරෙනවා නම් ඒ Taman තේරුම් ගන්න ඕනේ ඒගොල්ලන්ට ඔක්කොටම නිවන් දකින්න මෙහෙට එන්න ගියාට ඇත්තට ඉඩක් නැහැ 40යි ගන්න පුළුවන් එක සැරේට. දැන් ඔක්කොම හින්ද පටන් ගත්තොත් ඉඩ නැහැ. ඒගොල්ලන් කියන්නේ මේ බෝධි පූජා දෙකක් කරලා එන්න කියලා. එතකොට ඒ අතරමැද අපි මේ රිට්‍රීට් දෙක තුනක් කරලා ආબોධි පූජා දෙකක් කරව කට්ටිය එන්න කියලා ගන්නවා. බැරි වෙනකොට කියන තුනක් කරපු කට්ටියෙන්ද ඒක ටිකක් තියාගන්න ඕවා අයින් කරන්න යන්න එපා මේ අපි අපි පැත්තේ හිටියා මීමැස්සයි කියලා එකෙක් අපි වැඩේම මීමැස්ස වල්ලනවා ඉතින් ඇවිල්ලා මේ ඌ හැබැයි මීමැස්ස ඇල්ලුවාට ඌට කිව්වොත් මීමැස්ස පොතියක් ගෙනත් දෙන්න කියලා ඌම දවල්ට අල්ලන එක රැහැට ගෙනත් දෙලා වෙන කෙනෙකුට විකුණනවා එහෙම තමයි කරන්නේ. ඉතින් අපි අපේ ගෙදර ඉන්න වෙලාවේ මම මේ පෙට්ටි පහක් විතර ඒ දවස්වල කෙරුවා. අපි ඉඳද්දී මේ මීමැසි පෙට්ටියක හිට මේ මීමැසි ගෙතන අපේ ගෙදර කුස්සියෙන් අර කුණු වැටිච්ච කානුවට ඇවිල්ලා ගිහිල්ලා මොනවද ගන්නවා මුන්ද. ඒතරට මීමැස්සා කියන ලොකු අම්මා ඔය මීමැස්සා මීපැණි හදන්න අසුචි වල මේ මූත්‍රා වල මේ ටික ටික ගන්නවලු. ඒක නැත්තම් පදම එන්නේ නැහැ. මීමැසි මීමැසි කියලා මී මීපැණි කියන්නේ ලෝකේ තියෙන ආයුර්වේද ක්‍රමයේ තියෙන මල්ටි විටමින් එක. ඔක්කොම විටමින් જાති තියෙනවා. ඔක්කොම කනිජ ලවණ තියෙනවා. ඉතින් ඕක පදම එන්න අසුචි ටිකක් වැටෙන්න ඕනේ. මූත්‍රා වලින් ටිකක් වැටුණාට පස්සේ තමයි පදම නිමෙස දන්නවා ඒක. ඉතින් අපි කියනවා පිරිසිදු මේ පැණි කියලා බෝඩ් එකේ ගහගෙන ඉතින් වළඳනකොට ටිකක් අම මේ උස්සස් පිංකම් කරනකොට අරගෙන පොඩ පොඩ වැටෙන්න. මාතිවර බෝධි පූජාවක් වරින් අර පත්තිනියමයි පූජාවක් ප්‍රශ්නයක් නැහැ. අම්මා වරුන්ගේ දානයක් අයින් කරන්න බෑ. අයින් කරොත් මේකේ පදම ඉන්නේ නැහැ. ඒ නිසා අපි කරන ගමන් ඒව පටන් ගන්න යන්න එපා කියන එක විතරයි මම කියන්නේ. තව විශාල පිරිසක් නොමග අරින්න බෑ කරන පිරිසට කියලා අත ගහලා අනේ සාදු කිව්වට ප්‍රශ්නයක් නෑ. අපි දැනගෙන කරන්න මේ බබාලා නලවන්න කරන වැඩක්. ඒ ළමා සෙල්ලම් ඒගොල්ලෝ කරගන්න නල උනාට ප්‍රශ්නයක් නෑ විරුද්ධ වෙන්න යන්නත් එපා. ඒතර අඩු ගන්න පත්ති කියම්ම හරි අපිත් එක තරහ වෙනවනේ. අනික කතරගම දෙයියෝ තරහන මේ පැත්තේ වෙයි කියන්නේ මේ රංවල දෙයියෝ. මේ 46 47 කාමරේ හදන වෙලාවේදී ලොකු සාංශේ වැඩම කරා පිරිච්චයන් <coughs> වෙතුණු මත හැදුවේ. හදනකොට අර සිරිසේන කියලා කොහාදෙක් හිටියා මෙතන හන්දිය ඔය කොණ්ඩේ කපන එක නගේ අයියා. හරි සද්ධාවන්ත මිනිස්සයා හැබැයි මුලේ එච්චර පිරිසුදු නෑ සීල් ගන්න යනවා. ඉතින් වංශය ලොකු සාංශය යනකොට මේ මේ ඉඳ ගන්න කොට හතරක් විතර ලොකු ගලක් තිබ්බා. ගින්දර දානවා, වතුර වක් කරනවා, කුළු ගෙඩියෙන් ගහනවා, කඩනවා. මිනිහට ගල කඩා ගන්න බැරි වුණා. ඉතින් ලොකු සංජය වන්දනා යනකොට හොඳටම හැති මුලින් දාගෙන දාඩිය දාගෙන ගල් බිඳිනවා. මොකද සීලසේන කරන්නේ කොහොමද? අවසරලා යනකොට මේකේ පය වැදුනොත් හොඳ නෑනෝ. මම මේ ගලායින් කරන්න හදනවා කියන්නේ. නෝ හොඳයි හොඳයි හොඳයි අපි යනවා පිළිච්චයක් කියන්නේ කියලා යනකොට අවසරයි අපි මේ මේ ශිරීපාදි ගමනක් කියලා තියෙන අවසර ළඟ පඳුරු නැද්ද කියලා. ලොකු සංජය පඳුරු මෙහෙ පඳුරු ගහන්නේ නැහැ කියපන් සමන් දෙයියන්න කියලා කිව්වා. ඊට පස්සේ ගිහිලා කියනවා උඹ ගිහිලා කියපන් අපි උදේහස භාවනා කරනවා කියලා කැමතිනම් සමන් දෙයියන්න පඳුරු පිං අනුමෝදා වෙන්නේ කියලා. වෙන පඳුරු ගහන්න දෙයක් මේ නැහැ කියලා. එච්චරයි. ඒ කියන්නේ ඉංජු ඉංජු කියලා එන්න කියන්න පුළුවන්. ඇවිල්ලා මේ පිං කියනවා කැමතිනම් ගන්න. අපි යන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ගාවට පහින්. අපිට තරම් ලස්සන පිං කරන්න පුළුවන් රංගල දෙයියන්න. ඔයගොල්ලෝ හීනකින්වත් හිතනද? අපිට වගේ මේ වගේ ඉඳගෙන බාන භාවනා කරන්න ඒගොල්ලන්ට බෑ. ඒගොල්ලෝ ඉඳගෙන කෙල හලාගෙන බලා ඉන්න මනුස්ස ලෝකෙට එන්න මේ පිංකම් කරන්නේ. අපි මේ ඉඳගෙන දෙයයන්ට පූජා පවත්වනවා. අනේ හත් දෙයයනේ සත්පත්තිනි මෑණියනේ මට පිහිට වෙන්නේ කියලා. පත්තිනියම බෙල්ල බඩවල කාගෙන මැරෙනවා ඇති. මේ වාගේ තකතිරු જાතියක් මෙච්චර බුද්ධෝත්පාද කාලයක් ලැබිලා මෙච්චර මනුස්සාත්ම භාවයක් ලැබිලා මෙච්චර කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා ඔක්කොම ලැබිලා තියෙන මේ පත්තිනියම වදේ. අයියෝ අයියෝ අනේ කියලා හිතනවා. <laughs> මටත් හිතනවා ගන්න පත්තිනිය මට තියා.